කල්යාණකාදී කල්යාණං පාපකාදීච පාපකං තී සදහවක් පින්වත පින්වතිය ඉල්පුද පොතලක් පොහොදා සන්ධ්‍යාවේ සම්බුදු පියාණන් වහන්සේ වික්ෂමා සංගදවනට වදානි මහණෙනි ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණ මුල මැද අග පැහැදිලි පිටිසිඳු දහම ජනතාවටද මිනිසුන්ට කියා දෙන්න අනුකම්පාවෙන් බණ කියන්න ඇත්ත වශයෙන්ම අපේ නායක හමුදු විවාද වෙහෙස නොබල ඉතාම ප්‍රබෝධී ජව සම්පන්න සම්බුදු අනුශාසනාව මනමින් ප්‍රයත්නක කරන උත්තමයන් වහන්සේ නමක් බව මෙතන කාමම අපට පේන මානසික සුවයක් යම් සත්‍ය අවබෝධයක් ලබන්න කැමති අය සිටින්ද කමිනිය යුතු වටිනා තැනක් මේ. දිනක් බුදුරජාණන් වහන්සේ සවැත්නමද දේවරම් දෙහෙදී විවේකීව වැඩ සිටි දවසක උන්වහන්සේ හමුවට දානුස්සෝනී නම් බ්‍රාහ්මණ තරුණයෙක් පැමිණියා. මේ තරුණයා මහා බ්‍රහ්මයා වයි අදහන්නේ. මේ තරුණයා බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණ බබක් ගෞතමයන් වහන්සේ මගේ භාගමේ ආගමේ උගන්වන හැටියට මම මියගිය ඥාතීන්ට ප්‍රයෝජනවත් වේවා කියන ප්‍රාර්ථනාවයි මතක භක්ත දීමනාව කරනවා. මම පින් දෙනවා. මා දෙන මතක භක්ත මා දෙන පින ඒ අයට ලැබෙනවද? ඒකලන්තයක ප්‍රයෝජනවත් වෙනවද? ජානුසෝනි මානවකය ස්ථානයේ ලැබෙනවා. අස්ථානයේ ලැබෙන්නේ නැහැ. බබත් ගෞතමයන් වහන්සේ ස්ථාන අස්ථාන ඕවා මට තේරෙන්නේ නැහැ. මාක්කේ අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කර දෙන්න සේක්වා. යාම සෝනි මානවක. මා කියන දේ හොඳ පහන. මතකේ රඳවක. ඔබ පින්දෙන මියගිය ඔබේ ඥාති. ජීවත් ප්‍රසිද්ධි පංච පාප කළා. දස අකුසල් කළා. දුෂ්චරිතේ හැසිරුණා. එසේ කොටද මියඳුනි. ඒකාන්තයෙන් මේකල අවීචගත වෙන. දුකතියේ උපත්තිය ලබන. ඒ සංවල ඉන්න සත්වයනට අපේ මතක බක්ක වැඩක් නැහැ. අපි දෙන්න පින ගන්නත් බෑ. නිරිසතුන කාමේනි ආකාරතං ඒ අය භුක්ති විඳි. ඔබ දෙන දීමනාව අස්ථාන දීමනාව. ජානසෝනි මානවකේ මේ ගිය ඔබේ ඥාති දීවත්ත සිටෙද්දී පංච පාප කළාද දස අකුසල් කළාද දුෂ්චරිතේ හැසිරුණාද එසේ කොටද මියදුනි. යක්ෂ භවවල උපදින්න පුළුවන්. ඒ අය යක්ෂ භවයේ නම් සිටින්නේ. ඔබේ මතක භක්ත පලක් නැහැ. ඔබ දෙන පිනද ගන්නත් බෑ. යක්ෂ භවයේ සිටින සත්වයිනට ආවේනික ආහාර පාන තිබෙනවා. ඒගොල්ලෝ ඒවයි පරිභෝග කරන්නේ. ඔබ දෙන දීමනාව අස්ථාන දීමනාවක් වෙනවා. ලාමසෝනි මානවකේ මියගිය ඔබේ ඥාති ජීවත්ව සිටිද්දී පංච පාප කලාද දස අකුසල් කලාද දුෂ්චරිතේ හැසිරුණාද එසේ කොටද මියදුනේ ඒ පාප කර්ම කිරීම හේතුවෙන් භූත භවවල උපදින්න පුළුවන් බෞද්ධ බබවල ඉපදී සිටින්නේ නම් උනනට ආවේනික ආහාර පාන පරිභෝග කරනවා. ඔබේ මතක බත්ත තලක් නැහැ. ඔබ දැන් පිනද ගන්නත් නැහැ. ඒ අස්ථාන දීමනාව. ඥානසෝනී මානවකය. මේගේ ඔබේ ඥාතින් දීවත්ව සිටින්දී පංච පාප කලාන්ත දස අකුසල් කළාද දුෂ්චරිතයේ හැසිරුණාද එසේ කොටද මියදුනේ ඒ පාප කර්ම හේතුවෙන් තිරිසන් ගතිවල උපදිනවා තිරිසන් ගතිවල නම් සිටින්නේ උනුනත ආවේනික ආහාර පාන ඒ අය භුක්ති විඳිනවා ඔබේ මතක බක්ක පණක් නැහැ ඔබ දෙන පිනද පණක් නැහැ ඒ අස්ථානදීම නාමක් වෙනවා. දානසෝනි මානවකය. මේගිය ඔබේ ඥාතීන් ජීවත්ව සිටිද්දී පංච පාප කළාද? දස අකුසල් කළාද? දුෂ්චරිතේ හැසිරුණාද? එසේ කොටද මියදුනේ? പ്രേත භවවල උපදින්න පුළුවන්. එක් പ്രേත භවයක් තිබෙනවා. ගින්නෙන් හටගන්නේ. ඒ ගින්නේම උපදිනවා. ඒ ගින්නතම දැවෙනවා. මහත් වූ ගින්නකටම හසුවී මහත් වේදනාවෙන් මියදෙනවා. නැමත එතනම උපදිනවා. එහෙම ජීවිත තිබෙනවා പ്രേත ලෝකේ. තමත් പ്രേත භාවයක් තිබෙනවා. සාපිපාසා දෙකෙන් පෙළෙනවා. කල්ප ගණන් එකතන ඉන්න. පිපාසයට බිය බිද්දක් බොන්ට බඩක් නැහැ. කුසගින්න නිවා ගන්නට බෑ. අප්‍රමාණ සසර දුක් වෙන්දෙමින්ද සා පිපාසා දෙකෙන් පෙළෙමින් ජීවත් වෙන පෙරේත කොටාසයක් ඉන්නවා. පාප කර්ම නිසාම මැරෙන්නේ නැහැ. අර වද විඳ විඳ ඉන්නවා. තවත් ප්‍රේත කොටාසයක්. මිනිස්යන් ඉවතලාන කෙලසට කබ කඳුතු මල මුත්‍රාම් ලේසට බවමනේ හින්දුල් ඒ වහාද කොට ජීවත් වෙනවා මිනිස්යෝ ඉවතලාන ඒ අපද්‍රව වෙතාන ජීවත් වෙන පෙරේත කොටාසයක් ඉන්නවා දානුස්සෝනි මානවකේ පරදත්තෝපජීවී කියලා තවත් പ്രേත කොට්ටාසයක් ඉන්නවා. මියගිය ඔබේ ඥාතීන් පරදක් උපජීවී නම් പ്രേත භවයේද සිටින්නේ. ඔබ දෙන පින ගන්නවා. ඔබ දෙන පින් අනුමෝදන් වී එය සැපවන්ත භවයන් කඩා ගමන් කරනවා. ඥානසෝනි මානවකය. මියගිය ඔබේ ඥාතීන් ජීවත් සිටින්දී පන්සිල් ආරක්ෂා කළාද? දස කුසල් වැටුවාද? සුචරිතේ හැසිරුණාද? එසේ කොටද මියදුනි. ඒකාන්තයෙන්ම කළපින් මහිමේ සදෙව් ලෝකවල උපදින. දෙව්ලොව ඉපදී සිටිනවා නම් දිව්‍ය සැප විඳ විඳ සිටිනවා. ඔබේ මතක මත් දෙවියන්ට පලක් නැහැ. ඔබ දෙන පිනද පලක් නැහැ. දෙවියන්ට ඔබේ මතක මත් වැඩක් නැහැ. එබැවින් ජානුස්සෝනී මානවකේ ඔබ දෙන දීමනාව අස්ථාන දීමනාවක් වෙනවා. ජානුස්සෝනී මානවකේ මියගිය ඔබේ ඥාතීන් ජීවත් සිටෙද්දී පන්සල් ආරක්ෂා කළා. දස කුසල් වැඩුවාද? සුචරිතේ හැසිරුණාද? එසේ කොටද මියදුනි. ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ලෝකේ උපදිනු. මිනිස් භවයේ ඉපදී සිටින්නේ නම් ඔබේ මතක භක්ත පණක් නැහැ. ඔබ දෙන පිනද පණක් නැහැ. ඒ ආස්ථාන දීමනාවක් වෙනවා. ඥානසෝනි මානවකේ. මියගේ ඔබේ ඥාතීන් ජීවත්ව සිටිද්දී පන්සිල් ආරක්ෂා කළාද? දත කුසල් වැඩුවද? සුචරිතේ හැසිරුණාද? එසේ කොටනම් නියදුනි. බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. බබලෝ තලවල වෙසනේ සත්වේනට ඔබේ මතක මත්ත පලක් නැහැ. ඔබ දෙන පිනද පලක් නැහැ. ඒ අස්ථාන විමනාවක් වෙනවා. දිගතම බුදුහාමුදුරු මේ කරුණ කියා පෑව. ඥානසෝනි මානවකේ මියගිය ඥාතීන්ට පින් ගන්න පුළුවන් තැන් එක තැනයි. පරදත්තෝපජීවි එම പ്രേත භවයේ පමණයි කිව්වා. මේ කතාව අහගෙන සිටි දානුසෝනි තරුණයා කියන භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කියන හැටියට අපි මිය ගිය ඥාතීන්ට පින් දීලා පළක් නැහැ. ඥාතීන්ට පින් දෙන්න කියලා මම පින් කරන එක තේරුමක් නැහැ. මොනවටද අපි නම් පින් කරන්නේ? මගේ ඥාතීන් මා දෙන්න පින් ගන්නට බැරි නම් මොනවටද පින් කරන්නේ? පින් කරන එක පළක් නැහැයි. ඔය කතාවෙන් මට තේරෙන්නේ කියලා. එවිට බුදුරජාණන් වහන්සේ කියනවා ජානුස්සෝනී මානවකේ ඔබගේ අදහස මෙන්න මෙහෙම නිවැරදි කර ගන්න. තින් ගන්න පුදුමන් තැන් එකයි. ජීවත් වෙන්න ඥාති කලේ කිව්වේ මොනවද? ඊට අනුව තමයි ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය ලබන තැන අනුව තින් ගන්න පුදුමන්ද බැරිද? මතක භක්ත අවශ්‍යද නැද්ද? ඔබට වටහා ගන්න පුළුවන්. දානුස්සෝනේ මානවකය. අපි පින් දෙන්නේ බොහෝ විට. අපි දන්න කියන මිගේ ආයත. අපි දන්න කියන මියගේ අපේ ඥාතීන්. අසවලා අසවලා කියලා අපි හිතාගෙන පින් දෙනවා. නමුත් අපි නොදන්න අපේ පින් අපේක්ෂිත ඥාතීන් හිතවතුන් අනන්ත සතර පුරාම එනවා. අප්‍රමාණ කාලයක සිට අපෙන් පින් අපේක්ෂිත ඥාතීන් අපෙන් පින් අපේක්ෂිත මිතුරන් මිත්‍රයන් සිටිනවා. ඒ අය මේ පින් ගන්න. ඔබ හිතාගෙන පින් දුන්නත් අපි හිතාගෙන පින් දුන්නත් අසවලාට අසවලාට කියලා. ඒගොල්ලන්ට පින් ගන්න බැරි තැන්වල ඉන්න පුළුවන්. ඒ අය පින් ගත්තත් නැතත් අපි නොදන්නා අපේ ඥාතීන් අනන්ත සසර පුරාම අපෙන් පින් අපේක්ෂිතව බලා සිටින ඥාතීන් පින් ගන්නවා. හිත මිතුරන් පින් ගන්නවා. ඒගොල්ල සැපවන්ත භාවයටපත් වෙනවා. අනිත් අතට ඥානසෝනී මානවකේ කවුරු පින් ගත්තා නොගත්තා පින් කරන කෙනාට ඒක ඉතුරුයි. ඔබ කරන පින ඔබට ඉතුරුයි. ඔබට පරලොවට ඒක හේතු වෙනවා. ඔබේ සසර ගමන යහපත් කර ගන්න පිණිස ඔබ කරන පින ඔබට ඉතදොයි කිව්ව. කියනකොටම ඥානසෝනි සාදු නාද දුන්න. දැන් හරි ස්වාමි මා ඉහලින් පිළිගන්න. කවුරුත් පින් ගත්තනොත් නොගත්තා. පින් කරන මට ඒක ඉතුරුයි. එහෙමනම් පින් කිරීම වැදගත්. පින් කර ගන්නට ඕනේ. පින මට ඉතුරුයි. මම ඒ ගැන සතුට වෙනවා ස්වාමීනි. තවත් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ස්වාමීනි, දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට පින් කරපු අය පන්සල් සොනකෙමින් දස කුසල් වඩමින් සුචරිතේ හැසිරෙමින් ක්‍රියා කරපු අය සදෙව්ලව උපදිනවා. මිනිස් භවයේ උපදිනවා. බබලෝ තනවල උපදිනවා. සැපෙන් සැපයටපත් වෙන. පස්පව් කල දතාක සල් කල දුෂ්චරිතේ හැසිරුණොයි මිය පන්නලව ගොස් දුගතියේ උපදිනවා. අනන්ත දුක් විඳිනවා. ඒකත් හරි ස්වාමී. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැනුවත්ව අපේ සමාජයේ පින් කරන ගමන් පව් කරන අය ඉන්නවා. පව් කර කර පින් කරන අය සිටිනවා. මේ දෙකම කරන අය සිටිනානේ ස්වාමී. පිනුත් කරන, පව්ත් කරන දෙකම කරන අය සිටිනවා. ස්වාමීනි, පිනුත් කරන, පව්ත් කරන දෙකම කරන අය උපදින තැනක් තියෙනවා. දානුස්සෝනි ප්‍රශ්න කළා. ඒ තාම හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවා. පිනුත් කරන, පවුත් කරන දෙකම කරන අය සිටිනවා තමයි. හැබැයි දානුස්සෝනි මානවකේ. ඔය දෙකම කරන අය උපදින ස්ථාන පහක් තිබෙනවා. පහම තිරිසන්. පිනුත් කරන, පවුත් කරන දෙකම කරන අය උපදින ස්ථාන පහයි. පහම තිරිසන්. අලියම් ඇතම් අශ්වයන්, ගවයන්, සුනකයන්. ඔය සතුන් පස් දෙනා වී උපදින්නේ. පිනුත් කරන පවුත් කරන අය. ඇතන්, අලියන්, අශ්වයන්, ගවයන්, සුනකයන්. ඔය සතුන් බලන් වෙනත් සතුනට වඩා ඒ අය විශේෂයි. අලියෙක් ඇතේ, අශ්වයෙක් ගවයෙක්, සුනකයෙක් කවුරුත් ප්‍රිය කරනවා. කවුරුත් ආදරය කරනවා. අලියතුන්ට කවුරුත් කැමති. අලියතුන් දෙස කොපමණ හෝ බලා සිටින්න පුළුවන්. එයාගේ ක්‍රියාකාරකම් දකිනවා. ලාංකික සමාජයේ බෞද්ධ සංස්කෘතිය තනුව පෙරහැරට අලිය අවශ්‍යමයි. දා කරඬුව බඩම්වන්ට තාඩිය හොනෙමයි. ඉන්දියන් සමාජයේ බැලුවම ගවයට පුදුම ගෞරවයක්. වන්දනීය පූජනීය සතෙක් හැටියට සැලකනවා. අශ්වයාත් එසේමයි. මහත් ධනස්කන්ධයක් වැය කරගන්නෝනේ. අශ්වයෙක් ලබා ගන්න. ලක්ෂ ගණන් මිල, කෝටි ගණන් මිල, පුදුමාකාර මිල ගණන් අශ්වයන්. ඒ ඔක්කොමත් හරි බලන්න සුනකේකට තියෙන කැමැත්ත. ලක්ෂ ගණන් වටිනා බල් මොනතරම්ද? සොනකයන්ගේ වටිනාකම සොරකල් හරියට ළමයෙකු ඔහුට තල් කරන්නේ නැති සමාධිය ඕනතරම් බල්ලන්ව ඔහුට තල් කරන ළමයෙකුව මිනිස්සෙකු සිය වාහනේ නැගගෙන යන්නේ නැති ඇතම්මු බල්ලෝ අරගෙන යන සුවපාසු වාහන සුඛෝපභෝගී වාහන ඒවයේ බල්ලොත් යන සුඛෝපභෝගී වාහනේ නැග නෝනගේ මහත්යගේ සුරතල් ලැබේ ඒ වටිනා වාහන වලින් ගමන් කරන පාරේ පදික වේදිකාවේ මිනිස්සු නිදි ළමයි නිදි ඇඳුමක් නැහැ මූණ පේන්නේ නැහැ රැවුල වැවිලා කොණ්ඩ වැවිලා කළුම කළු පාට ඇඳුම කතා බහක් නැහැ අන්තිම දුක් විඳිනවා මිනිස් කියන රූපේ පමණයි මනුෂ්‍ය භවයේ තෙන්ත ලැබුණා පටික වේදිකාවේ නිදියන්නේ කෙලුට ඇඳුම් අඳින්නේ පිළුණු වෙච්ච කන්නේ අවහරණක් නැහැ ඥාතියක් නැහැ කවුදුවක් නැහැ අසරණයි දුකේ මගී සංගමන් හැදින්ත වෙනවා බලන්න නමුත් මනුෂ්‍ය ගතිය තාම වාහනේ යන්ත පින තියෙනවා එන්ට කෝලර් එකේ පැජරෝ එකේ යන්ත පින තියෙනවා බල්ලට නමුත් බල්ලෙක් නේ සුනක භාවයේ මනුස්ස භවයට එන්න ලැබුණා. මනුස්සත්වයේ භුක්ති විඳින්න පිනන. මහා සැප විඳින්න පින තිබෙනවා. නමුත් සුනකේ මට මතකයි කලකට ඉහතදී. ජාතික පුවත්පතක තිබුණා පරිසතහන. යම් කිසි ජනනායකයෙකුගේ මාජන නියෝජිතයෙකුගේ නිවසේ ඇති දැඩි කරන සුරතල් බල්ලට කුෂ්ඨ රෝග හැදිලා කියලා. එයාම අමාත්‍යංශ සීත කාමරේ ගෙනත් තියලා කියලා මන් දැක්ක. කලකට පෙර ලිපියක් තිබුණා. වාර්තාව. මේ මේක තමයි සොනකයට තියෙන සැප. මනුෂ්‍ය අපට නැහැ. විටමින් එන්නත් නොයෙක් නොයෙක් වාදක. ළමයෙකුට කන්න නැතුව අඬනවා. දරුවන්ට කිරිටික නැතුව අඬනවා. දාස් ගණන් බල්ලට කමනවා. දාස්කනම් වැයකට බල්ලගේ බෝල් පිරිමදිනවා මැක්කෝ කඩන්න කෙනෙතුල්ල කඩන්. ඒ සතාගේ පින. මිනිස් භවයේ තැමිල්ලක් කන්න වැඩක් නැහැ. ඉන්දතනක් නැහැ. ආදර කරුණාව නැහැ. මේ මොකද? අතීතයේ කඩ කියාගත්තු හැටි තමයි. යාදිතං වපතේ බීජං. තාදිතං හදතේ ඵලං. කල්යාණකාරී කල්යාණං. පාපකාරී ච පාපකං. බුදුරජාණන් වහන්සේ වදාළ වපුරන්නේ මොනවද? ඊතනුවයි අස්වැන්න. වපුරන දේ තනුවයි අස්වැන්න. වීසොත් වී ලැබෙනවා. තලහිස්සොත් තන ලැබෙනවා. වීස තල බලාපොරොත්තු වෙන්න බෑ. කල්යාණකාරී කල්යාණ පාපකාරී ච පාපකං කුසල ධර්ම වඩනවන්ත ගුණධම් වපුරනවත් ඊතානුව උසස් පළවල උපදින්න පුළුවන්. අකුසල කර්ම කත්මින්. පාප කර්ම කරමින්. කාලගත කරන ආයත. සතර අපාගත වෙන්න වෙනවා. එහෙනම් තෝරගන්න ඕනි. මම කුමක්ද මගේ ගමනට එකතු පාදා ගන්න. මා පින්දහම් කරනවා. මා කුසල කර්ම කරනවාද? ඒක ඔබේ කැමැත්ත. මේ සමාධිය කොච්චර වද විඳින අය සිටිනවද? මනුෂ්‍ය භවයට ඇවිල්ලා කොයිතරම් ජීවිතේ අඩුපාඩු තියෙන අය අංග විකලාය සිටිනවා. අද ගොළු බීරි මේ ආබාධ අපි ඇයට අනුකම්පා කරන්න ඕනේ. මනුෂ්‍ය රූපේ පමණයි. ඇතැම් අය උපන් දාසිත දාපු වතේ දාලා ඉන්නවා. කැව්වොත් ඕනේ කන්න. පෙව්වත් ඕනේ බොන්න. සේදුවත් ඕනේ සේදෙන්න. කවුදෝ හරි බලන්න ඕනේ. කිසිම අවබෝධයක් නැහැ. සිහි කල්පනාව නැහැ. නමුත් මනුස්ස රූපය විත්ති වෙනවා. සමහදායට මහා ධන කුමේර කෝටි ගණන් ධනය ඇති ස්ථානවල ඉපදිනා. නමුත් මන්ද බුද්ධි. නමුත් මන්ද මානසික. පෙර කළ අකුසල කර්ම. සුරාපානය කළාද? සුනාව හොඳට බිව්වද මටින්න කියන්න. රහ බල බල බිව්වේ. අපයි කිව්වම දොස් කිව්වා. ඇතිපදමටම සුනාව බිව්වා. බීපෝ බීපෝ අයට මොකද වෙන්නේ? බීලා බීලා ආවිච්ච ගත වෙනවා. යක්ෂ භූතාත්මවල ළඟිනවා. විශේෂයෙන් සුනා පානය කරන අය දුකතියට යනවා. අනන්ත දුක් විඳිනවා. මනුෂ්‍ය භවයේ තාවත් මන්ද බුද්ධික මන්ද මානසික උමතු වෙලා උපදිනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව පැහැදිලි කළා සුබ තරුණයාට. තෝදේය බමුණගේ පුතා සුබ තරුණයා බුදුහාමුදුරන්ගෙන් විමස්වා ස්වාමීනි අපේ සමාජයේ මහා දාර්ශනිකයෝ සිටිනවා. මහා උගතුන් සිටිනවා. මහා බුද්ධිමතුන් සිටිනවා. මේ අතරේ මන්ද බුද්ධිකය සිටිනවා. මන්ද මානසිකාය සිටිනවා. උමතු අය සිටිනවා. ස්වාමීනි, ඇයි මේ වෙනස? සුභමානවකය මනුෂ්‍ය භවයේ සිටිද්දි සුරාපානය කරපු අය ඒ අය ධනය හානි කරගන්නවා සෞඛ්‍ය පිරිහෙනවා සිහි මද වෙනවා ලැජ්ජ භය දෙක නැති වෙනවා ඇඳිවත පමා උනා දමනවා ඒ අනතුරුව මැරිලා යනවා දුකති ගාමී වෙනවා දුගතිගාමී වී දුක් වෙඳලා දුක් වෙඳලා යම් පිනක් ඉස්මත් වීමෙන් මනුෂ්‍ය භවයේ තාමත් මන්ද බුද්ධික මන්ද මානසික බලන්න හරි භයානකයි උමතු වෙනවා ජීවිත කියන්නේ කේ හැටි ඔකෝ ඔන්න ඔහමයි ඒවා අපි හිතන්නේ නැහැ ප්‍රාණඝාත කරනවා කිසිදු භයක් සැකක් නැතුව ප්‍රාණඝාත කුසල් කරනවා සතුනට හිංසන පීඩන කරනවා මේ භවයේම දුක් විඳින්න වෙනවා. මේ භවයේම කෑ ගහලා මැරෙන්න වෙනවා. මැරිලා පාගත වෙනවා. අනන්ත කාලයක් දුක් විඳිනවා. මනුෂ්‍ය භවයකට හෝ යම්තම් ආවත් අදුහායුෂෙන් මැරෙනවා. අංග විකල වෙලා උපදිනවා. අඳගලු බීරි කොට මෙවැනි තත්ත්ව වලින් උපදින්න වෙනවා. සත්ව හිංසාව, සතුනට වද හිංසා කිරීම, සත්ව ඝාතනය කිරීම, සරකම් කළොත් එසේ ඒ විදියමයි. බඩු මුට්ටු හොදකම් කිරීම, ධනය හොදකම් කිරීම, දේපල හොදකම් කිරීම පමණක් නෙමෙයි. කාලය හොරා කරනව සමහරු. ශ්‍රමය හොරා කරනව සමහරු. අල්ලස් ගත්තද, පගාව ගත්තද, දූෂිත වැඩ කළාද, හොරා කෑවද, කාල කාල මලමෝ ගොඩ ගහලා තමන් මැවෙත් ඊළඟ භවයේම කනවා. භූත කාදන කියන പ്രേත භවී. වැරදි වැඩ කඩ කඩ සරකම් කර කර අන්සතු දේ පැහැරගෙන රාජ්‍ය දේපල පොදු දේපල සංගික දේපල ජනතා සතු දේපල හොරා කනවද මංකොල්ල කනවද ගසා කනවද පගාවරන් කනවද දරා විදියට කනවද කාල කාල බඩවල් උගුද ළඟට හුස්ම ගන්නත් නැහැ. හායි හොයි කියාගත්තු ගමන් මල මූ ගොඩ ගහලා ගොඩ ගහලා වද විඳලා එක තැන ඉඳලා මල මෝ ගොඩේ තැවි තැවි ඉඳලා මැරෙනවා. උපදින්නේ කෙලින්ම Taman ගොඩ ගහපු තැනටම ඊළඟට කන්න. ඕන තරම් එහෙම ප්‍රවෘත්තීන් තියෙනවා. භූත කාදන කියන പ്രേත භවිත. ගොඩ දාන්න බෑ. ගොඩ දාන්න බෑ. පව් කරන්න හිතියම හරි ලේසි. කරන කලට පව් මේ දෙයම ඉස්සේ. විදෙන කලට දුක් දැඩි වෙයි ගෙනිසේ. පව් කරනකම් හරිම සන්තෝෂයි හරි විනෝදයි. ඊටම ආඩම්බරයෙන් මේ පව් කරන්නේ හොරකම් කරන්නේ. සතුන් මරන්නේ. කාමයන්හි වරදවා හැසිරෙමි. කම්සප මිදෙමි. ඉන්ද්‍රයන් පිනවන්ට ලැබිව. කාටවත් පෙනුනේ නැහැ. කවුරුවත් දැක්කේ නැහැ. කාටවත් තේරුනේ නැහැ. එහෙම හිත හිත නරක හැසිරීම් වල යෙදෙන අය. දකින කෙනෙක් ඉන්නවා කියන එක හිතට ගන්න. ඒ තමන්ගේම හිත. කාටවත් වහන්න පුළුවන් වුණත් තමන්ගේ හිතට වහන්න බෑ. සංගවන්න බෑ. නැත්ති ලෝකෝ රහෝ නාම. නැත්ති ලෝකේ රහෝ නාම. මේ ලෝකේ රහසක් නෑ. මේ ලෝකේ රහසක් නෑ. සත්‍යම් ජයති නානතම්. ලෝකේ සත්‍යමයි දැනගන්න. එබැවින් අවංක වෙන්න. පිරිසිදු වෙන්න. Tamante අභිමානයක් ඇති වෙන. මම පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ. මම ස්වරබරු නැහැ. මම වංචනික නැහැ. මම අවංකව වැඩ කරනවා. පැය අටට සේවයට බැඳෙන නම් පැය අට වැඩ කරන්න. උදේ අටට නම් වැඩට යන්න තියෙන්නේ. අටට වාර්තා කරන්න. 7:59ක් නෙමෙයි 8:1ක් නෙමෙයි. අටට නම් අටක වැඩේ හිත පටන් ගන්න. හතරට නම් නිමා වෙන්නේ හතරට වැඩ ඉවර කරන්න. එහෙම වැඩ නොකළොත් කාලය හොරා කෑවා වෙනවා. උදේ අටේ සිට සඳස හතර දක්වා වැඩ ගත්තා නම් ඒ කම්කටු වගේ ශ්‍රමය මහන්සියට වැටුපු ගෙනන්න. පැය අටක සේවය හදගෙන පැය පහකට ගෙවුවනම් ශ්‍රමය හොරා කෑවා වෙනවා. හරක් වෙලා ගෙවන්න වෙනවා. අලි වෙලා ගෙවන්න වෙනවා. වතුර පොතක් බොන්න නැහැ. සෙම පෙර පෙර බඩ භාගාදින් තෝනේ. ගුටි කකා යන්න තෝනේ. කණ්ඩ නැහැ, බොන්න නැහැ. මේවා දකින්න ඇති ඔබ සමාධි. ඒ අනුන්ට වද දුන්නෝ අය. අනුන්ගේ ශ්‍රමය හොරා කාපු අය. අනුන්ගේ කාලය හොරා කාපු අය. භයානකයි මේක. මේක මහා භයානකයි. බුදුරජාණන් වහන්සේ ධානුස්සෝනි තරුණයාට කියනවා මේ ජීවිත කාලේ ඕනතරම් පව් කරගන්න අය ඉන්නවා. ඒ ඇස්සේ පිනොත් කරනවා. පින් කරන ගමන් පවුත් කරනවා. සත්ගුණවත් මහා දානපති රටම වනසන ජනතාවට විනාශය කරනවා. දාභාගම් කරනවා. ජන ජීවිත අවුල් කරනවා. හද ශාස්ත්‍රයට එකඟ වෝනේ හම්බ කරන්න. Tamanta නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙන්න ඕන. ජීවිතයේ සැඳෑ සමේ ඉඩද ඇඳට වැටුනම Tamanට මතක් වෙනවා කලකේදී මම උපයෝගත්තු ධනය ධාර්මිකව දෙව්වේ මම රැස්කරගත් දේ ධාර්මිකවද මගේ කාර්යභාරය හොඳින් කළාද අවංකව කටයුතු කළාද සේවය හරියට කළාද අදුපාඩු තිබ්බද නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රමිතියට හරියට නිෂ්පාදනය කරන්නතෝ අලෙවියට සබනදී නිවැරදි දේ, පිරිසිදු දේ, ස්වභාවික දේ අලවියට තබන්න. අදු ප්‍රමිතියකින් නිපදවා වැඩි මිලකට වර්ණනා කර කර දෙන්න එපා. මේ මහා භයානක පාප කර්ම. වසවිස ගල්වන්න එපා. මිනිස්සු කන බොන දේ වසවිස ගල්වන්න එපා. මිනිස්සු කන්නේ, මිනිස්සු බොන්නේ, සිඟිත දරුවන්ට කවන්නේ පොවන්නේ. ඒවට වසවිස ගල්වලා කය විකුත් වෙච්චා නැවුම් කියන ස්වභාවයෙන් පෙන්නලා දෙනමයි කියන්නේම ඊට වඩා හොඳයි ලෝගිලි ගිලින එක ඊට වඩා හොඳයි ලෝදිය බොන එක ඒක මේ ආත්මේම ඉවරයි මිනිස්සු රවටන ජනතාව රවටන සමන බ්‍රාහ්මණයන්ව රවටන පූජ්‍ය පක්ෂේ රවටන ජන ජීවිත රවටන ජීවත් වෙනව නෙමෙයි කල්ප ගණනට Taman අකුසල කර්ම කරගන්නේ. කාල්පගණන් දුක් විඳින්න වෙනවා. මොන පින්කම කරලවත් ගොඩ දමන්න බෑ. Tamanගේ හදවතට එකඟ වෙන්න ඕනේ. රැස්කර කර පොඩි ගහ ගහ එකතු කර කර බොරු කිය කිය රවට රවට බොහොම බොහොමත්ම ඕලාරික ඇතම්ගේ ක්‍රියාකලාප මොනවටද මේ සතකපට ජීවිත කොහෙ ගෙන යන්නද මේක භික්ෂු සමාජයේ දානදර්ශයක් වෙන්න තමන් කියන්න ඕනේ. මේ චිත්ත අභ්‍යාස පරිේශන ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති අපේ ගුරු දේව උතුරාවල ශ්‍රී ධම්මරත්නාභිදාන නායක ස්වාමින් වහන්සේ ඓතිහාසික රාජමා විහාර ගණනාවක් ඇතුළු පන්සල් 18කට අධිපති හාමුදුරුවෝ කෙනෙක්. ඇතැම් රාජමා විහාරවලට ඉදම් අක්කර 10 ගණන්. ඒ සියල්ලම උන්වහන්සේ ඊටාම කැමැත්තෙන් සියලුම ස්වාමීන් වහන්සේට නීත්‍යානුකූලව ලියලා පවරලා තියෙනවා. මේක කරන්න පුළුවන්ද කෙනෙකුට? සමහර අයට කොච්චර තිබුණත් මදි. අරකත් මගේ මේකත් මගේ ඒකත් මගේ ඒ පන්සලත් මගේ මේ පන්සලත් මගේ අර පන්සලත් මගේ ඔය පන්සලත් මගේ ඔක්කොම මගේ මමයි කෙදුවේ මමයි අධිපති මමයි විහානාධිපති මමයි මමයි කීකී මම මමම කීකී අන්තිමට එකක්වත් කෙරෙන්නේ නැහැ ඔක්කොම අතරමඟ සේරම ඇන හිතෙන ඒ පන්සල කළෙත් මමයි ඒ චෛත්‍යය හැදුවෙත් මමයි. මේ පන්සල්ගේ හැදුවේ මමයි. අර විහාරේ හැදුවේ මමයි. මගේ අනුශාසකත්වයෙන් තමයි ප්‍රාකාරයේද කළේ. ඒක ගිහි අයත් දැනගන්න ඕනේ. පැවිද්දොත් දැනගන්න ඕනේ. ගිහි පබ්බජිතාවෝ දෙගොල්ලම දැනගන්න ඕනේ. හැබැයි ඒ වගේම කිච්චා කිච්චේසු කිස්මිසින් කිසිම කෙනෙක් කිසිම දෙයක් මගෙන් නොවිමසා කරන්න බෑ. අධිපතිකම කොයි තරම් හිතට ආරම්භ දාලා යන්න වුණාම තමන්ව ගලව ගන්න කෙනෙක් නැහැ. අර්ථාග්‍රේ නිවන්තාන්තේ ස්මශානේ මිත්‍ර බාන්ධව සුපතං දුෂ්කතං චෛව ගච්ඡන්ත මනුගච්ඡ උපන් දාසිතා පිරස් කරන හැමදේම මලාට පස්සේ ගෙයින් එළියට එනකොට අදම තිබ්බ තිබ්බ තැන්කට මගේ මගේ කියපු ඔක්කොම ඒ තැන්වල ස්මශානයේ මිත්‍ර බාන්දව ඥාති හිතමන්ත ඔක්කොම අල්ලව සොහොන ළඟට පමනක් එනවා පොළවට යට කරයි නැතිනම් පොඩුසලා දායි ওই දෙකෙන් එකක් කරලා ඒගොල්ලෝ යන්ට යනවා ඒ ළඟට මට තනිවෙන් යන්ට වෙන්නේ කවුද මගේ තනිවට ඉන්නේ කවුද මාත් එක්ක යන්ට එන්නේ සකොද තං දස්ත තං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති මා ඉන්නකම් කරපු හොඳ හෝ නරක දෙකෙන් එකක් පමණයි පරලොවට ගෙනියන්නේ. දිවාරේ පින්කලොත් වේස මහන්සි වුණොත් අප්‍රමාදී වුණොත් ඔබටමයි ශාන්තිය ඔබටමයි සැනසීම ඔබමයි දයග්‍රාහී පුද්ගලයෙකු වන් හැමදේම අල්ලගෙන පොඩි ගහගෙන ලං කරගෙන ඉන්න හිතන්න එපා ජීවිතයේ අවසාන මොහොතේ Tamante එකක්වත් අතහැර ගන්න බැරි වෙනවා. ආනන්ද සිටුවරයා කෝටි ගණන් ධනෙ තිබිච්ච කෙනෙක් එකම පුතා මොලැසෙදී ඒ පුතාට කියනවා මේක ධනයක් කියලා ඔබ හිතන්න එපා. දැන් වගේ බැංකුගත කිරීම නැහෙනේ. ගෙදරමයි ඔක්කොම තියෙන කාමරයක ගබඩාම් කරන. 80 කෝටියක් අහමන් පුතාට පෙන්නනවා. මෙතන 80 කෝටියක් තියෙනවා. ඔබ හිතන්න එපා මේක මහා ධනයක් කියලා. ඔබ නියමම මගේ පුතා වෙන්නේ මේ 80 කෝටිය තවත් 80 කෝටියක් කළොත් තමයි. මේ එකක්වත් දෙන්න එපා කාටවත්. කිසි කෙනෙකුට දෙන්න එපා. ඒවා තියාගන්න ඕන. අපි එකතු කරන්න ඕන. අපි රැස් කරන්න ඕන. නොකා නොබී රැස් කරන්න කියලා දුන්න. මැරිලා පෙරේතෙක් කියලා උපන්. ආනන්ද සිටුවනය. මැරිලා පෙරේතෙක් වුණා. පුරුදු විදියට Tamange ගෙදරට එන්නාම මේ පෙරේතය. දීවමානෝම එනවා ගෙදරට. ගෙවල පෙරේතී. මෝලකේදී දඩබෝ මේ යකෙක් කෙනවා කියලා කෑ ගහලා මනහඬ දුන්නා. මෝලකේදී සේවකයෝ ඔක්කොම මොන්තක අතපය පොඩි කරලම තලල දැම්ම කසල ගොඩට. බුදුරජාණන් වහන්සේ දුටුවා දිවසින්. ආව මෙතනට උන්වහන්සේ වැඩියා. ආනන්ද සිටුතුමාගේ මාලිගාවට. මොලෙසෙනි කාටද ඔබ පහර දුන්නේ? ස්වාමීනි යකි මගේ දඩුව බය වෙලා මයන්දුවා. යකෙක් කාවන්නේ ස්වාමීනි. ඒ යකෙක් නෙමෙයි ඒ පෙරේතේ ඒ නොබේ පියා ආනන්ද සිටුවරය. මේ ස්ථානයේ අධිපති 80 කෝටියකට කහවණු වලට හිමිකම් කිව්ව නොබේ පියා නුඹට බණ කියව නේද? කහවණු කාටවත් දෙන්න එපා. කිසි දෙයක් ඉස් කරන්න එපා. අනුන්ට දෙන්න එපා. රැස් කරන්නම කිව්වා. ලෝභ සිතින් පණ ගියා. පෙරේති. මෝලසේදී බය වුණා. කාටත් වෙන්නේ ওই ටික තමයි. රැස් කරන්න, පොදි ගහන්න, එකතු කරන්න සියල්ල අනිත්‍යයි කිය කිය තමන්ම ඔක්කොම අල්ලගෙන හැමදේම නැසෙනවා කිව්වට එයා ඒක හිතට අනන්න. අනේකයි මේකේ ප්‍රශ්නේ වැඩි බණ කියන. අත්තරින්න පුරුදු වෙන්න ඕනි. අපගේ උතුරාවල ශ්‍රී ධම්මදත්තනාපිදාන අපේ ගුරුදේව හාමුදුරුවෝ භික්ෂු සමාජයට දුන්න ආදර්ශයක්. කිසිම දෙයක ඇලීමක් නැහැ. අල්ල ගැනීමක් නැහැ. මේ මට හමු වෙච්ච අතලොස්සක් ස්වාමීන් වහන්සේලා අතුරින් එක ස්වාමීන් වහන්සේ නම. වරින් වර මට එහෙම ස්වාමීන් වහන්සේලා හමු වෙලා තියෙනවා. එක් ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේ නමක් ඒ උන්වහන්සේ අලුතෙන් ස්ථාන 14ක් හදලා තිබුණා. ගුරු හාමුදුරුවන්ගෙන් ලැබිච්ච ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ලැබුණු ස්ථාන හතරකට අමතරව අලුතෙන් ස්ථාන 17ක් හදලා සියල්ලම 18යි 18ම ගෝල බාලයන්ට ලියලා දී. එහෙම නායක හාමුදුර නමක් මට හමු වුණා. තවත් හොඳ පඬිත හාමුදුර නමක් පාසල් වල උගන්වලා බොහොම ජේෂ්ඨ ගුරු උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ විවේකීව ඉන්නවා. විහාරාධිපතිකම කිසිම හොතකට කියන්නේ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හාමුදුරුවන්ට ඔක්කොම පවරලා මම නිමි විහාරාධිපති. මෙන්න මේක ගෘහයටත්, ගෙදරටත් වටිනවා. දරුවෝ පාසල් ඇතුළත් කරගන්න. ඉදම අයිතිය ඉල්ලන. දෙමාපියන්ට දෙන්න විදියක් නැහැ. ඉදම් බෙදලා නැහැ. මේවා මහා ගැටලු බවට පත් වෙලා තිබෙනවා. ඉදම ලියලා දුන්නොත් අම්මා තාත්තා මහපාඩි. නොදුන්නත් දරුවව ඉස්කෝලේට ගන්න බෑ. ලකුණු නැහැ. මේ අපේ රටේ සමාජ පසුබිම. අධ්‍යාපනය කරන්න ඕන. රටක ජීවත් වෙන මිනිසෙකුට අයිතියක් තියෙන්න ඉගෙන ගන්න. රටේ ජීවත් වෙන්න. පාසුවෙන් යැපෙන්න. මේ මගේ බිම මං උපන් රට. අපේ දරුවන්ට මගේ දරුවන්ට මට ඉගෙන ගන්න මට ඇවිදින්න මට කතා කරන්න මට මගේ කියන්නේ එකක් නැතිකොට මං කොහේ ලෝකයක් ගැනද කියන්නේ මට පිටරටින් අවස්ථාව දෙයිද මේ හැම එකක්ම මිනිස්යාට හිතකද වෙන්න ඕන. සමාජයට හිතකද වෙන්න ඕන. ජාතියට හිතකද වෙන්න ඕන. මම මගේ වගකීම අකුරට කරගෙන යාජිතු වෙනවා. මිනිස්සාපි මේ තැනට එන්නේ අප්‍රමාණ පින්කල පිණි. අප්‍රමාණ අපි සතර පින්කල. හොඳ ප්‍රසිද්ධ වෙන්න. වැඳුම් පිදුම් ලබන්න, ගෞරවණීය වෙන්න, ඔල්වරසන් දීලා පිළිගන්න, තොරන් ගහලා පිළිගන්න, වන්දනීය පූජනීය වෙන්න, උපහාර ලබන, කල් මරමර ඉන්න, අපොලසන් නද විදී පිළිගන්න. එහෙම කෙනෙක් වුණේ පෙර පිනට. අතීතයේ හොඳට පින් කළා. ඒකල පුණ්‍ය ශක්තියේ මහිමයට මේ භවයේ විසුතුදු කෙනෙක් වුණා. බලවත් කෙනෙක් වුණා. ප්‍රසිද්ධ කෙනෙක් වුණා, ජනකාන්ත කෙනෙක් වුණා, ජනප්‍රිය කෙනෙක් වුණා, ජනරන්ජන කෙනෙක් වුණා. මේ තුලින් උඩක වුණොත්, ආඩම්බර වුණොත් අන්න Taman කල්ප ගණනාවක තාපව පල්ලෙහාට වැටෙනවා. ලැබිච්ච මේ තත්වයේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. හොන්දට පින් කරන්න. සාධාරණ වෙන්න. සර්ව සාධාරණ වෙන්න. ලැජ්ජ බය දෙක ඇතුව වැඩ කරන්න ඕන. මිනිස්සු වුණාම අපට ලැජ්ජාව බය තියෙන්න ඕන. ලැජ්ජා බය දෙක නැති කෙනා තිරිසන් හා සමානයි. තනක් නොතනක් මෑණී ඒ අයට ඒගලන්ට තන නොතන දන්නේ නැහැ. වේලාව වේලාව දන්නේ නැහැ. කාලය දන්නේ නැහැ. මොහොත දන්නේ නැහැ. තිරිසන් සතුනගේ ආකල්ප ක්‍රියා ඒගලන්ට වේලාවල් කලාවල් නැහැ. ඒ ලැජ්ජා බය දෙක නැති නිසා. ඒ නිසාමයි තිරිසන් වුනේ. මනුෂ්‍ය අපි බොහොම වැදගත් බොහෝ පින්වන්ත පිරිසක් දිව්‍ය ලෝකෙ දෙවිවරු උත්සාහ කරන්නේ මනුෂ්‍ය ලෝකෙ උපදින්න. යම් දෙවියෙක් దేవතාවියක් ආයුෂ අතහරිනවා නම් සුතවෙන්ට ලං වෙනවා නම් සේසු දෙවි దేవතාවියෝ එයාව වටකඩ ගන්නවා. ඔබ දිව්‍ය ලෝකෙට යන්න. ඔබ දිව්‍ය ලෝකෙට ගිහින් එහි ඇති ප්‍රතිලාභ භුක්ති විඳින්න. ඒ ප්‍රතිලාභ ඉෂ්ඨීත කරගන්න. ඔබ යටිත් අපි ළඟ තේන්න. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මෙහෙම කිව්වා. ස්වාමීනි දෙවිවරු දිව්‍ය ලෝකේ කියන්නේ කෝකටද? මහණනි දෙවිවරු දිව්‍ය ලෝකේ කිව්වේ මනුෂ්‍ය ලෝකෙට. එහි ඇති ප්‍රතිලාභ භුක්ති විඳින්න කිව්වේ මොකද්ද ස්වාමීනි? මනුෂ්‍ය ලෝකේ උපන්නම හොඳට බණ අහන්න පුළුවන්. බණ ඇසීමත් එක්කම බොහෝ සිත ප්‍රසාදයට පත් වෙනවා දැනුම ඥානෙ ලැබෙනවා. පින්කම් කරන්න පෙළඹෙනවා. ඒ පුණ්‍ය ශක්තිය තවදුරටත් තවදුරටත් සාබුදු කර ගන්නවා. පින් කරලා පින් කරලා දන්සිල් බඹුන් වඩලා වඩලා මාර්ග ඵලයක් නොලැබුණා. සුත්තප්ප බුද්ධෝ විය දේවලෝකං වසාන්ති. දිව්‍ය ලෝකයේම උපදින. ඒකයි ඔබ මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයට යන්න. ඒ ප්‍රතිලාභ භුක්ති විඳින්න. ඒවා ස්ථාවර කරගන්න. යලි අපි අතරට එන්න. ඔන්න දෙවියන් කියන එක. මෙහි අය තකබනවා එහෙ යන්න. ජන්තන් මොන මොන හරි දීලා එහෙ යන්න බලන. ඒගොල්ලෝ මෙහි එන්න දඟලනවා. මෙතන ඉන්න කෙනාට මේකේ වටිනාකම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ දුර්ලභං ච manussාන්තං දුර්ලභයි මිනිස් භව මනුෂ්‍ය භවයට අපි ආවා බුද්ධෝත්පාද කාලයේ අපි ඉපදුණා තුනුරුවන් වැඩ සිටින කාලයක අපි මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිත ලැබුවා. බොරු කරන්න එපා. පාප කර්ම කරන්න එපා. පන්සිල් ආරක්ෂා කරන්න. දස කුසල් වඩන්න. සුචරිතමත් වෙන්න. ලැජ්ජමය දෙක ඇතු වැඩ කරන්න. මැරෙනවා කියන එක හිතට ගන්න ඕන. මරණය කාටත් පොදී. බිරිඳ දරුවෝ මැරෙනවා. ලොකු අය මැරෙනවා. මහලු අය මැරෙනවා. උගත් නුගත් මැරෙනවා. ඔක්කොම මැරෙනවා. මරණය ස්ථිරයි. උපන්නනම් මැරෙනවාමයි. ආයි කතා දෙකක් නැහැ. උපත්තියා සය වේදං. මරණං ආගතං සදං. මරණය අරගෙනමයි මේ ඇවිත් තියෙන්නේ. සදා කල්ලින්ත කවුරුත් ආවේ නැහැ. නැත්ේ ජාතස්ස අමරණං. අමරණීය කිසිම කෙනෙක් නැහැ. මේ තමයි පින්කනන්න හොඳම අවස්ථාව. හොර බොරු වංචා නැතුව අමංකව වැඩ කරන්න. සාධාරණව වැඩ කරන්න. විනීතව හැකි දෙන්න. සංවරව කටයුතු කරන්න දෙමාපියන්ට සැලකන්න දෙමාපියන්ට වඳින්න පුදන්න ගරු කරන්න සියලු කටයුතු මනාව සිදු කළොත් ඔබ ජයග්‍රාහී කෙනෙක් වෙනවා ඔබ බෞද්ධයෝ හැටියට බලාපොරොත්තු වන්නේ සතර දුකෙන් ගැලවෙන්නයි අපි කාගෙත් අපේක්ෂාව නිවන් දකින්නයි නිවන් දකින්න නිකං බෑ සීලය සම්පූර්ණ වෙන්න ඕන සීලය සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රියන් පාලනය වෙනවා පාලනේ වූ ඉන්ද්‍රියන් තුලින් සමතය ඇති කර දෙනවා. සමත භාවනාවට මඟ කපා දෙන්නේ සීලයයි. සමත සංවද භාවය සංවර සිතට ජීවිතේ යථාවබෝධ වෙනවා. සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක ඇතිවන්නේ අනිත්‍යත්වය අපේක්ෂා නොකිරීමයි. ඊට හේතුව මම මගේ කියන අදහසට බැස ගැනීමයි. මම මගේ කියන්න දෙයක් නැහැ. අනාත්මයි. ඥානසෝනි තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔබටත් මේ බණ ඇසීමේ පිණින් නිවන් සැපම ලැබේවා. ඒ උතුම් ධර්මානුශාසනාව දිසවදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී දමබහනේ විද්‍යාවිශාරද ශාස්ත්‍රපති පූජනීය වෙන්නවත්තේ රතනදෝති නායක ස්වාමීන් වහන්සේ අපේ ප්‍රසාද පූර්ණ අතිවරණන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු පින්වතුනි යලිත් අපි මේ පින්බිමේ සිට සවස 6:30ට බෝධි වන්දනාව සමගයි ඔබ හමුවන්නේ සවස 6:30 සිට රාත්‍රී 7 දක්වා ඉන්නතුරු රාත්‍රී 9:30 සිට පසුදා පහන් වනතුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවත් මේ පින්බිමේ සිට ජාතිය මහා පහන්ටබ ලංකා බැංකුවේ පින්බර දායකත්වයෙන් විසුරුවා හරිනවා. ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය තුරාවල ධම්මරතන නායක ස්වාමින්ද්‍රණන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වැඩසටහන් පෙර ගැස්ම සංවිධානය වී තිබෙනවා. අපි සදේශීය සේවා සම්බන්ධතා මැදිරි සමග දැන් සම්බන්ධ වෙනවා. ඔබට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හිමානන්ද ඔබට අවස්ථාව. ස්තුතියි බද්දිත් සෞම්‍ය අපිට සම්බන්ධතාවය ලබා දුන්නේ. අද පෝදා වැඩසටහන් විසුවා හැරීමත් සමග ඔබට ඉදිරියේදී තවත් පෝදාවර්ෂ දහම් රසක් සමගින් එක්වන්නට අවස්ථාව තිබෙනවා.